ඒ ඒ තරංග වැඩ කිරීම අපි භාවනා කරන කිසිම විදියකට දන්න විදිය. එක පැත්තක් ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා, එක පැත්තක් ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. අපි හිතන්නේ ක්‍රියාකාරීත්වය අඩුවීම සමතේ කියලානේ. නමුත් එහෙම නෑ. එක පැත්තකින් අධික විජිලන්ස්, ඩෙලිජන්ස් එහෙම නැත්නම් මේ කියන අප්‍රමාදේ වැඩි වෙනවා, පුදුම අවධියක් එනවා. මොනවාක්වත් ඇහැට රූප පේන්නෙත් නැහැ, සද්දත් නැහැ, ගඳත් නැහැ, රසත් නැහැ. හිත සම්පූර්ණ වෙල්ඩින් ලාම්පුව වගේපත් වෙනවා. ඉතින් මේ දෙකම තරංග වැඩ කරන හැටි දැකතයි. ඉතින් ඔය තියෙන්නේ නැති කාලේ බටහිරට හරි අමාරු වුණා මේ රාග තනුකත්තේ කියන එක අත්විඳින්න පුළුවන්ද කියන එක. ඒක අපිට අවශ්‍ය නෑ මොකද අපි බුදුහමරෝ පිළිගන්නවා අපි පිළිගන්නවා මේක රාගයේ තනක වීමක් වෙනවයි කියලා. නමුත් බටහිර එහෙම ලේසියෙන් නෑ. දැන් හැදෙන මේ ළමයි බැංගන પરම්පරාව කැමති නෑ. අපි ඒ නිසා යුවක් කරලා පෙන්නනවා. අපි කියන්නේ කොපි කරනවා කියලා අපි කියන්නේ මේ පැටියට කට්ටිය කරන දේ කොපි කරලා පෙන්නනවා. එහෙම නැත්නම් මේ අපි ඔක්කොටම තියෙන හුනියම තමයි භාවනා කරාට සැකයි. මෙතනමද හොඳ භාවනා මධ්‍යස්ථානේ මේ හාමුදුරුවමද හොඳ කෙනා ආනාපානයමද හැම කෙනෙක්ම කමඨාන් වාර්තාවේ අන්තිමේ කියනවනේ අනේ ස්වාමීන් වහන්සේ මේක තව දියුණු කරගන්න කියලා දෙන්නේ කියලා. ඒ කියන්නේ හැමෝටම සැකයි. පව් කරන්න කිසිම සැකයක් නැහැ. ඒක කඩාගෙන ගිහිලා කරනවා. මේ හරි පාරේ යනකොට මේ රාග වේපුල්ලත්වයට දයන්නේ රාග තනුකත්වයට දයන්නේ කියලා අපි අම්මලා දාලා කවදාකවත් අපිට කියලා කියලත් නැහැ බලපං කියලත් නැහැ. අපි භෞතික විද්‍යාව ටීචර්, රසායන විද්‍යාව ටීචර්, ඉතිහාස ටීචර්, භූගෝල ටීචර් කවදාකවත් අපිට කියන්නේ නැනේ. මේ තමන්ගේ රාගේ වැඩි වෙනවද අඩු වෙනවද බලන්න කියන්නේ. ටීචර්ත් ඉන්නේ හෙළුවෙන්නේ. ලංකාවේ උගන්වන ටීචර්ස්ලගෙන් 185කට මානසික අසහන. තද ආතතියක ඉන්නේ. ඉතින් ඒ කට්ටිය මේ ළමයාගේ වදියා කොහොම බලන කොහොම හරි කරලා පන්ති ඉවර කරලා යන්න හදනවා මිසක් පොඩි උමොත් දෙනවනේ ඉතින් ටීචර්ස්ලාට ඇති වෙන්න අඹරම ගුලි අඹරලා දෙනවනේ කිසිම ගුරුවෙකුට කියන්න බෑනේ ළමයෙකුට මේ භාවනා මේ පන්ති ඉවරනකොට ඉතිහාසය ඉවරනකොට භූගෝලය ඉවරනකොට විෂය ඉවරනකොට රාගයේ අඩුවීමක්ද වෙන්නේ වැඩිවීමක්ද වෙන්නේ කියලා එහෙම එකක් අපේ සිලබස් එකේ නැහැනේ. හැබැයි එකක් තියෙනවා. ඒකට කියන්නේ hidden curriculum කියලා. ඒ රාගයේ අඩුවීම වලක්ඛණ්ඩ ක්‍රමේ තමයි අධ්‍යාපනය උගන්වන්නේ. වැඩි කිරීම කොහොම කරයිද දන්නේ අඩු කිරීම වලක්වන්න කරනවා. ලංකාවේ ආණ්ඩුකාරයා මට බඳකලා සෝල්බරිද කියලා එයාට කියලා තිනවා එංගලන්තෙන් ඇයි යකෝ මේ ඔය ගිවිසුම් ගහන්නේ ඌ මා ම්ලේච්ච જાතියක් ගහපිය මරපිය ගණි කරටම මෙහාට ගණින් ගණින් තේකොළ ටික ඔක්කොම ගණින් කුරුදු ටික තේරම ගණින් අනේ මේ කියනකොට මේ ආණ්ඩුකාර ඒකොල්ලෝ නෑ මේ මිනිස්සු ගාව බුදුම සංස්කෘතික જાතියක් මේ මිනිස්සු ගාව තියෙන මොකද්ද ඇදහිල්ලක් මේ හාමුදුරන්ට සලකනවා ගමේ සදාචාරයට සලකනවා රජිනි දන්නේ නෑනේ ඌවා ඊට පස්සේ මෙයා පුළුවන් තරම් ඒත්තු ගන්නවලු මේකේ මොකද්ද දන්නේ අපිට තේරෙන්නේ නැති මේ මිනිසුගේ ආධ්‍යාත්මයක් තියෙනවා වින අනික් જાතින් වගේ නෙවෙයි. එහෙම ම්ලේච්ඡ જાතියක් නෙවෙයි මුල් ළඟ එහෙනම් ඕක විනාශ කරපිය කියලා. මිනිස්සු සංඝයාට ගරු කරන එක ධර්මයට ගරු කරන එක බුදුන්ට ගරු කරන එක විනාශ කරපන් කියලා. අර මනුස්සයෙක් ගවලු මං උපරිම උත්සාහ කරන්නම් අඩු කරන්න පුළුවන් මිසක් නැති කරන්න නම් බෑ ඒ තරමට ලේවල තියෙනවායි කියලා. මුල් ළඟ ලේවලම තියෙනවා මේ තිසරණයට සලකන ගතියක් මං උපරිම අඩු කරලා නම් දෙන්නම් හැබැයි නැති කරන්න බෑ කියලා. ඒව ලේඛන ගතයි. ඒ වගේ මාත් මගේ රාගය දිහා බැලුවොත් මාත් මගේ ස්පස්තර කතා කරන ද්වේෂය මෝහය වගේ දේවල් මේ දිහා බැලුවොත් මේ භාවනා කරන එක චිත්තක්ෂණයක සතිය පිහිටවන එක චිත්තක්ෂණයක පැහැදිලි සාතිකයක් දෙන්න පුළුවන් ඒ චිත්තක්ෂණයේ කිසිම කෙලෙසයක් නැහැ. හැබැයි එයා දැනගන්න ඕනේ මම දැන් ඉන්නේ සතියෙන් කියලා. සමහරට සතියෙන් ඉන්නව දන්නේ සමහරට සතිය නැතුව සතිය කියලා හිතාන ඉන්නවා. ඒකයි අපි කමඨාන් සුද්ධ කරනකොට බලන්නේ. ඒ නිසා පළවෙනි සහතිකේ තමයි අපිට හම්බ වෙන රාගය විතරක් නෙවෙයි සෑම කෙලෙසයක්ම අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය නෝපන්න කුසල් තවදුරටත් නොඋපදවා සිටීමට පැහැදිලි සාතිකේ තමයි ඊගාවට එන හුස්මත් මට පේන්නේ. ඊගාට තියෙන පියවරත් මං අවදියේ. මම දන්නවා මම ඉඳගෙන ඉන්නේ කියලා. ඕන් ඔය සාතිකේ තියෙනවා නම් ඒකේ නඩ පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මං උපන්දා සිට කරපු පව් සේරම ඉවරයි. අඩු ගන්න එක චිත්තක්ෂණයක මට පැහැදිලි සාතිකයක් දෙන්න ඕනේ කියලා. ඉතින් පහුගිය දවස් ටිකේම අපේ අවධානය ගොඩක් යොමු වෙලා තිබුණේ මම නම් ඇත්තටම පුද්ගලික වශයෙන් උනේ නෑ ලංකාවේ ඉන්න අපරාධම කාර්යෝ ටික බූසේ කැම්ප් එකට ගිහිල්ලා නම කියන්නවත් බැරි තරම් ළඟ තිබ්බොත් එකිනෙකා මරාගෙන ඉන්න 45 දෙනෙකුට ධම්මවිහාරි හාමුදුරුවෝ ගිහිල්ලා රිට්‍රීට් එකක් කරලා ඒ මිනිස්සු කතා කරනවා අපි මේ මේ අපරාධ වලට ආපු මිනිස්සු සාංශ શબ્ද උභාන්තය ආපු නිසා හුස්ම මෙච්චර ගාණක් ගත්ත සෝන්ට අපිට පැහැදිලිවම විශ්වාසයි අපි හිරගෙදර හිටියත් මරණ දඬුවම් නෙවෙලා හිටියත් අපිට අපේ හිත සුද්ධ කරන්න පුළුවන් හැරවුම් ලක්ෂයක් ගන්න පුළුවන්. අපි ඒ තරම්ම කරන්න බෑයි කියලා හිතපු නිසා අපි ජේලර්ලට බැන්නා ඔෆිසර්ස්ලට බැන්නා අපි හරි කරදරකාරයෝ. අද මම ඔබ වහන්සේට පොරොන්දු වෙනවා මේ ඔක්කොගෙන් මම සමාවිල්නවා මං අද අඩිය පාදගත්තා. ඒකේ මුද්දම කෑල්ල තියෙන්නේ ඒකේ හොඳම කෑල්ල තියෙන්නේ හිරගෙදර ඉන්න කාන්තාව. දැනටමත් ඇතුළෙම ළමයි හම්බ වෙච්ච 10 දෙනෙක් ඉන්නවා ළමයි ඔක්කොම හදන්නේ ඇතුළේ. ඒ කට්ටිය ගාව තිබිලා සෙල්ෆෝන් මෙච්චරද ගාණක් හම්බෙලා තියෙනවා. ඒ ඔක්කොම රාජකීය දඬුවම් එහෙදි සෙල්ෆෝන් එකක් අතේ හම්බුනොත්. මොකද වෙලා තියෙන්නේ? ඒ ගෙදර ඉඳගෙන අර අම්මා, බවුලේ අම්මනේ දැන්. දරුවට කියනවා ටියුෂන් ඵලයන් අරක කරපම් මේක කරපම් කියලා. ඉතින් අර ජේල් ගාඩ්ලා කියනවා පව් කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ ඒ ඊරේ දිහත් අම්මම තමයි. වැරද්දක් වෙලා තියෙනවා. ඒ දරුවන්ට සතිය උගන්වනවා. ඒ කම්ම කෙනෙක් කතා කරනවා නුවර බෝගම්බර ඉඳලා මම කතෝලික මිනිසෙක් ස්වාමීන් වහන්සේ මම දැන් දහම් පාසල් යනවා හිරගෙදර මම ධර්මාචාරී ඉගෙන ගන්නවා ස්වාමීන් හිරගෙදර මට ඔක්කොම පහසුකම් ටික හම්බෙලා තියෙනවා ස්වාංශේ. ඒ මදිවට දැන් ගොන් ඔබ වහන්සේ අපිට සතිය උගන්වනවායි කියලා. ඒ මිනිසුන්ට හොඳටම තේරෙනවා. මොකද මේගොල්ලෝ ඉන්නේ අර දැලහෙන, දැවෙන කක්ක වලකනේ. ඔයගොල්ලන්ට නෑ. ඔයගොල්ලෝ ඉතින් අපි අවිල උපාසකයත්වනේ, අපි උපාසිකාවනේ, අපි මෙහෙම දන් දීලා තියෙනවා, මෙහෙම මෙහෙම කරනවායි කියලා හිතාන තියෙන්නේ මේ යම රජුරෝ නැන්දම මාමා කියලා හිතාගෙන. ඵලයල්ලක උඹලට හම්බුයි. අපරාධ කරන මනුස්සයලන් ඒක නෑ. එයාට තමයි කෙලින් කතා කරලා කියන්න ඕනේ. මම බුද්ධ පුත්‍රයෙක්. මම මේ සුද්ධවන්තයෙක් වෙන්න කතා කරන නෙවෙයි උඹට පුළුවන්. අරුට්ටක් ගාලා කරලා පෙන්නනවා. එක චිත්තක්ෂණයයි. අර හිරගෙදරේ ඉන්න අම්මණ්ඩි කෙනෙක් ඒ කියන්නේ රැඳවියක් කාන්තාවක් එයාට සක්මන් කරන්න බෑ කිව්වලු කිහිලි කරුවෙන් යන්නේ කියලා. අපිත් ඉන්න මරු බඩු ඉන්නවා ඒ කෙල්ල ගිහිලා කියලා තියෙනවා. ඔයාට පුළුවන් කීලිකරුවේ යන්න ඔයාට පුළුවන් නම් කීලිකරු දෙක ගලවලා කකුල් දෙකට බර වැටෙන හැටි පොඩ්ඩක් බලන්නකෝ බෑ අයියෝ මං වැටෙයි අයියෝ නෑ නෑ මං ඉන්නව ළඟ ඔයා කීලිකරු දෙක අයින් කරලා ඒ කෙල්ල එතන ඉඳලා විස්තර ලියනවා සක්මණට ගිහිල්ලා ඊට ගත්තා කීලි කර දෙක අයින් කරලා නලියන්න පටන් අරගත්තා මට කකුල් දෙකට බර ගත්තා මට පුදුම සතුටක් ආවා මට පියවර හතරක් යන්න පුළුවන් වුණා කීලි කරු නැතුව අලුතින් ඉපදුණු තරමට සතුටක් තියෙනවා සතුට වැඩි වීම නිසා මට ආයි කීලි කර දෙක අවශ්‍ය වුණා මට දැන් නම් හොඳටම ෂුවර් මට පුළුවන් කීලි කරු නැතුව ඇවිදින්න කියලා ඉතින් ඒ ගිය කාන්තාවට බුදු කෙනෙකුට වගේ සලකනවා අපිට ප්‍රශ්නයක් නැහැ අපිට ඇවිදින්න පුළුවන් නිසා අපිට බල්ලන්ට හැතැම්ම නැහැ වගේ ඇවිදිනවා. හැබැයි දන්නේ නැහැ සතියෙන්ද ඇවිදින්නේ, කකුල් දෙකෙන්ද ඇවිදින්නේ, හොම්බෙන්ද යන්නේ කියලා දන්නේ නැහැ. අපි මොනවත් වෙන මොකුත් කියන්නේ නැහැ. උඹට පුළුවන් නම් කකුල් දෙක කැඩලයි කියලා හිතපන්කෝ. කකුලේ උලක් කැඩලා තියෙනවා කියලා හිතපන්කෝ. එහෙම තියදී බලපන්කෝ අඩියක් දෙකක් තියලා. අයියෝ, අරි ඇවිදින්න පුළුවන් ඕකෙන් ඉතින් නිවන් යන්න පුළුවනේ. ඇවිදිලා නිවන් දකින්නවනම් වම් දකුණු කියලා නිවන් යනවනේ. ඉතින් හමුදාවේ කට්ටිය ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ බෑ මේ වෙනකොට. නිකන් බොරු කතා ඕනේ නැහැ. ඒක හරියන්නේ නැහැ සෝන්ස කමටහනක් දෙන්නකෝ. ඕක හරියන්නේ නැහැ කියනවා. දෙන්න හිතෙන හොම්බකට රිවර්ට් වෙන්න. මේ බුදුහාමුදුරුවෝ මෙච්චර අගය කරලා පෙන්නද්දි මේක රාග තනුකත්වයට හේතු වෙනවා. මොකද තැනකට යනවා නෙවෙයිනේ. එතනම හක්කලම් කරන එකනේ කරන්නේ. අපේ ගෙදරක පන්සලක කවදාකවත් සක්මනක් හදලා තියෙනවද අපේ සිංහල ජාතියේ? ගිහිල්ලා බලන්න පැරණි සේනාසන ආරණ්‍ය සේනාසන පුදුම වීදම් කළ සක්මන් හදලා තිනවා එදා ලංකාව මුළු ලෝකෙම පළවෙනිම රට.